ශ්‍රී ලංකාව ස්භාව සෞන්දර්යෙන් අනුවන රටක් විදියට තමයි ප්‍රසිද්ධ. ජයව විවිධත්වයෙන් පිරුණු වනාන්තර පැවතීම මේකට ප්‍රධාන හේතුවක් වෙනවා. නමුත් ජනගහනය සීග්‍ර වර්ධනය සහ කාර්මීකරණය හේතුවෙන් එක්දස් නමසය පණහා දශකය වෙද්දී සීයට අසුවක්ව පැවති මෙරට වනවැස්මෙන් මේ වෙනකොට සීයට හැත්තෑවකටත් වැඩි ප්‍රමාණයක් හෙළිවෙලා. එදිනෙදා ජීවී ක්‍රියාකාරකම් හේතුවෙන් වායු ගෝලයට එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අවශෝෂණය කරන් ඔක්සිජන් මුදාහැරීමේ හැකියාව පවතින එකම ස්භාවික සාධකය තමයි ශාක. මේ විදියට ශාක විනාශවීම වායුගෝලිය උෂ්ණත්වය සමතුලිතව පවත්වාගෙනයාමට අභියෝගයක් වෙලා. මෙවර මේ ගැන කතා කරන්න අපි හිතුවා. වායුගෝලිය උෂ්ණත්වය ඉහළයාම නැවැත්වීමට විවිධ ශේත්‍රයන්හි නියලෙන පුද්ගලයන්ට පෞද්ගලිකව මැදිහත්විය හැක්කේ කෙසේද. ඒ අනුව අපි මුලින්ම ගොඩවැදුනේ අම්පාර නගරයේ ශීතකරන සහ අධිශීත කරන අලුත් වැඩියා කරන පෞද්ගලික ආයතනයකට. එහි හිමිකරු කමල් අනුරුද්ධ මහතා අපිත් එක්ක කතා කළා. පරිසර අමාත්‍යාංශයෙන් අපිව දැනුවත් කරා මේ දේ එළියට මේ විදිහේ ගියොත් මේ හානි වෙනවා මෙහෙමයි කියලා අපි ගොඩාක් දැනුවත් කරා අපිව. දැනුවත් කරලා තමයි මේ මැෂින් අපිට ලබා දුන්නේ. කිසිම මුදල් අය කිරීමක් නැතුව දෙන්නේ. දැන්ට තියෙන රිකවරි මැෂින් විතරයි අපේ ගාව. ගෑස් අපතේ යන්නේ නැතුව වායු වලට මුදාහරින්න නැතුව දැනට මැෂින් වලට ගන්න මැෂින් එක අපි ළඟ තියෙනවා. දැන්ට ඒකෙන් තමයි වැඩ කරගෙන යන්නේ. ඉතින් ඇත්තටම අපිට රිකවරි තියෙනවා, රීසයිකල් තියෙනවා නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ තියෙනවා ඩෙන්ටිෆයි කියලා. ඩෙන්ටිෆයි කියන්නේ ගෑසෙන් හඳුනා ගන්න පුළුවන් මොන ගෑස් එකද කියලා. සමහර කාලවල සිලින්ඩර් වලට ගහන ගෑස් එක ඒ ගෑස් එක නෙවෙයි එන්නේ. ඉතින් එහෙම ඩෙන්ටිෆයි කියලා එක තියන්නේ. ඉතින් ඒ වගේ ලබා ගන්න තමයි අපිට ඕනේ. අනෝම ගෘහණියක්. නිවසේ වැඩ කටයුතු කරන අතරතුර ඇයට මේ සඳහා කළ හැකි දේ පිළිබඳව අපිට කිව්වා. පොලිතින් බලදානකුණ එකතු කරලා මේ එහෙම නැත් ප්ලාස්ටික් මධ්‍යස්ථානයට ඒව එකතු කරලා ගිහිල්ලා දෙනවා. එහෙමත් නැත්නම් මේ කොන්ක්‍රීට් වල වල නම ඒ වගේ වලට දාලා ඒව නැති කරනවා. අපේ ගෘහණය හැටියට ගෙවල් ඉන්නේ. ඒ නිසා අපිට මාධ්‍ය වලින් අපිට දුන්නට එහෙම මදි. ගම් මට්ටමේ මොන හරි කරනවා නම් ඔක්කොම එකතු වෙලා මේ අපිට ඒව කරන්න පුළුවන්. ජයරත්න පාරම්පරික ගොවියෙක්. ගොවිතැන් කටයුතුවලදී මේ සඳහා දායක විය හැකි ආකාරය ඔහු අපිට කිව්වා. තමන්ගේ කුඹරේ තමන්ට නියර ටික හරියට බැඳගෙන ඒ වගා කටයුතු තමන්ට ගමනා ක්‍රමයට කරගෙන යන්න පුළුවන්. ඒ කරගෙන යනකොට බෙහෙ ඒකට අවශ්‍ය කරන වටේට තියෙන වනා කැලෑවල් සුද්ධ කරලා ඒ තියෙන කොලාතු කුඹරට දාලා ඔය තියෙන වල් ටික දිරන්ට හොඳට නීරවල් වල තිය නීරවල් කොටලා අයවා දාලා වල් ටික හොඳට කුණුවෙන්ටල තැම්බෙන්ට ඇරලා කරගන්න පුළුවන් ඒ වතුර දෙන කාල සීමාවල් ඒවා මෙම සාර්ථක වෙනවන. එතකොට මේ බෙහෙත් පොහොර පාවිච්චි කිරීමත් කුඹුර සරු කරගන්න පුළුවන් හුඟක් අඩුවෙනවා ඒ මඩගති ඇති කරලා කුඹුර පල් කරලා වගා කරගන්න පුළුවන් නම් මේ කුඹුරනාශක යොදන්ට එච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. කොහොම වුණත් එදාට වඩා අදවන විට සුළුතරයක් ජනතාව මේ ගැන දැනුවත්. නමුත් නොදැනුවත් බහුතරය නිසා තවමත් වායුගෝලයට අහිතකර දෑ මුදාහැරීම අඩුවෙලා නැහැ. රාජ්‍ය හෝ පෞද්ගලික මට්ටමින් නිරන්තර දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක් අවශ්‍ය බව අපිත් එක්ක කතා කළ බොහෝ දෙනාගේ මතය වුණා.